මම මේ ආර්යයන් වහන්සේත් එක්ක කතා කරන්න උවමනාවක් තියෙනවා මම ඔබ වහන්සේ බණ අහනවා මට ඒ බණ හොඳටම වැටහෙනවා මේ කතා කරන්න පුළුවන්ද දැන් ඔව් කතා කරන්න මේ මම මේ භාවනා කරා මේ දැනකට ගිහිල්ලා ඊට පස්සේ මම අර අභ්‍යන්තර ශරීරය ගැන හිතමින් භාවනා කරද්දී මේ මම එක සැරේටම ශක්ති ධාරාවක් වගේ ඇවිත්ලා එන්න ගත්තා දිගටම. ඊට පස්සේ මේ දිගටම එහෙම ඉන්නකොට අන්තිමට මම ඒ ශක්ති ධාරාව බවටම පත් වෙනවා. ඒක තමයි එතන ඔව් පත් වෙනවා. එහෙම එන්න ගත්තට පස්සේ මේ සම්පූර්ණයෙන්ම ජීවිතය පවා වෙනස් වුණා මම අර බෝධි පූජාවල් කරන ඒවා පන්සලට ගිහිල්ලා වඳින්නේ ඔය කේන්දරවල ඒව පවා නැති වුණා. ඒ ශක්ති ධාරාව සමග ජීවිතේ වෙනසක් වුණා මුළු පරිසරය ගැනම ආදරයක් කරුණාවක් ඔය ගංගා හෙළදොල ඒව ගැන තද කියන්නේ අසීමිත ආදරයක් කරුණාවක් සෙනෙහසක් ඇති වුණා. ඊළඟට මේ ශක්ති ධාරාව එක්ක ඉන්නකොට මට දැනෙන්නේ මේ ගෙයක් දොරක් ගහක් කොළක් මොනවත්ම නැහැ සම්පූර්ණයෙන්ම මේ තියෙන ශක්ති ධාරාවක් විතරයි කියන එක මට දැනෙන්න ගත්තා. ඒක වෙන්නේ ඒ ශක්ති ධාරාව නිසාම නෙමෙයි. එතන තියෙනවා සමාධි ස්වභාවයක්. එතන තියෙනවා හිත විසිරෙන්නේ නැහැ. එතන ඒ ස්වභාවය තුළ තියෙනවා ඒක ඒක ඒක දැනෙන කෙනාටම තමයි දැනෙන්නේ ඒකේ විවිධාකාර විදියට ඒකේ වෙනස්කම්ත් තියෙනවා කෙනාට කෙනාගේ අනුව ඒක වෙනස් වෙනවා. මෙතන හැබැයි මේ නිවන් මාර්ග නෙමෙයි. ඒකට හේතුව මේ ආස කියලා ෂේ වෙන මාර්ගය නෙමෙයි. ආසවක්ඛ ඥානෙ එතන නෑ. දැන් දැන් ඔය ඔය ස්වභාව වල සිරවීම තුළ නිවන් මඟ වැහිමක් සිද්ධ වෙනවා. ඒකයි මග්ගමග්ග ඥාන දර්ශන සුද්ධිය. එහෙම නැත්නම් පටිසංකා ඥානය කියලා පෙන්නන්නෙත් ඒකයි. ඔව් එතකොට දැන් මේ භාවනා කරද්දී සමාධිවත් ස්වභාවයක් තියෙනවා. ඔව් ඒක තමයි දැන් ගොඩක් අයට මෙහෙම ගැටලු තියෙන ප්‍රශ්න ගොඩක් අපෙන් අහනවා. ඒ අහන ගොඩක් අයට තියෙන ගැටලු ඔබ දැන් මේ දැන් මෑත කාලේ ගොඩක් වෙලාවට මේ බුරුමේ ප්‍රදේශයෙන් එහෙම ආවන් මේ භාවනා ක්‍රම ගොඩක් ආවනේ. භාවනා ක්‍රමත් එක්කලා බුද්ධ දර්ශනයට ගිහිල්ලා තියෙනවා. ඔව්. බුදු දර්ශනයට කියලා වේදේ ඉස්මතු වෙලා තියෙන Hindu භාවනා ක්‍රම තුළ මේ කුණ්ඩලනී යෝග චක්‍රවදි වෙනවා තමයි දැන් සිද්ධ වෙන්නේ. ඔය දැන් මම එහෙම හිතලා කරපු දෙයක් නම් නෙවෙයි. නෑ නෑ නෑ අපි දන්නවා. අපි දා අපිත් අපිත් භාවනා කරා අපි සමතේ ගොඩක් ওই විදිහට වැඩක්වත් එහෙම වුණා. අපිට ගොඩක් ඒවා ඔය කියන්න තියෙනවා. ඒක පුජ්‍යලිකයි. ඒක අනිත් අයට එක එකනට පෞජ්‍යලිකයි. ඉතින් මෙතන තියෙන ගැටලුව තමයි මේ ධර්මයේ නෙමෙයි. මට හැබැයි දැන් මොන කවුද කවුරු මොනව කිව්වත් මට තරහ යන ඒවා ඒ ඒක මොනවත්ම දැනෙන්නේ හරි ප්‍රීතියක් සතුටක් තියෙන්නේ. ඔව් ඒකට රැවටෙනවා ඉතින් ඒ තුල රැවටෙනවා. අපිත් රැවටුණා ඉතින් ඔබතුමිය රැවට්ටකට දැන් මම මේ කොහොමද මේ ඉදිරි ටික ඉදිරිය කරගෙන යන්නේ ඇත්තටම මේ බුද්ධ දර්ශනයත් එක්කලා නිවැරදි මග යන්න ඕනේ. දවතර අපි සිරවුණු තනක් අපි ඔයිටත් වැඩිය ගොඩක් අරූපවල සිරවුණා. ඉතින් ඔතන ලොකු ගැඹුරු තැන් ටිකක් තියෙනවා. ඔය සිරවීමෙන් ගොඩ එන්න බැරි වෙනවා සමහර අයට. සමහර අයට එතනින් මාර්ගය වැහෙනවා. හැබැයි දැන් මට මෙහෙම එකක් තියෙනවා සිටිවිලි එන්නේ නැහැ මට එහෙම. හදිස්සියෙන් සිතුවිලි දිහා බලාගෙන දිගටම සිතුවිලි දිහා බලනවා. ඒක මට සිතුවිල්ලක් ආවත් මට ඒක ඉවලම දැනෙනවා. ඔව්. අනවශ්‍ය සිතුවිල්ලක් නම් ඉවලම දැනෙනවා. ඊළඟ සිතුවිලි එන්නේ තර හදිස්සියෙන් අර කුරුල්ලෙක් පියාඹින්න අවශ්‍ය ආසෙ. අනේ වගේ එහෙම එහෙම නිතරම සිතුවිලි එන්නේ නැහැ. හදිස්සියෙන් සිතුවිල්ලක් දෙකක් එනවා. එන සිතුවිල්ලත් බලනවා ඒක බලනකොට මේකත් නැති වෙලා යනවා දැන් මෙතන මම මෙහෙම තියෙනවා දැන් ඔබ එදිනෙදා වැඩ කටයුතු කරනකොට කොහොමද මේ සිත පේන ආකාරය කියන්න චුට්ටක් ඒ මට දැන් සිතුවිල්ලක් දැනට සිතුවිල්ලක් එනකොටම සාමාන්‍ය මෙහෙමයි ප්‍රායෝගික පැත්ත ප්‍රතිඵල පැත්ත ඒ වැඩ කරද්දී වැඩ කරන ඒ ඒ ගැන කල්පනාවෙන් කරනවා ඊළඟට සිතට එනකොට අර පේන එක පේන කට තියෙනවා. අන්න අතන පොඩ්ඩක් කියන කල්පනාවෙන් වැඩ කරන ආකාරය. කල්පනා කියන්නේ මොනවද කල්පනා කරනවා නම් ඒක ගැන කල්පනාවෙන් කරනවා. ඒ කරද්දී ඒ අතරට අවසීය එනවා. ඒ එතන ඒ ඒ දැන් අපි තුමු අපි දැන් එළවලු කපනවා අතු ගන්නවා දැන් හැමදේසෙම එතන සිත තියෙනවා. නෑ කියන්න බෑ. එතන ඒ සිත තිබුණාට ඒ සිතට රිංගලා නැහැ නැති ස්වභාවයක් දැනෙනවා. ආ එහෙමද? ඔව් මම ඒකෙම ඉන්නකොට සමහරట్లాට අවසිහියත් අවසිහියත් එන වෙලාවල් තියෙනවා. ඒ අවසිහිය එනකොට මට දැනෙනවා මං මේ අවසිහිය මට වෙන සිතිවිල්ලක් ආවා කියලා දැනෙනවා මට. මේ සිහිය නැතුණා කියලා. ඔව්. සිහිය ගිලෙලා මේ දැන් එතනදී එකපාරටම නිකන් අර ආරන්නේ නිින්ද නැගිට්ටා වගේ ආයෙ සිහිය අවදි වෙනවා. ඔව් අවසිය ආව කියලා හැබැයි එතකොට මට සිතුවිල්ල එන්නකොට ඇවිල්ලා චුට්ටක් ඉන්නට පස්සේ තමයි එතකොට ඒක බය දලනවා මට ඒ සිතුවිල්ල දිහා. ඔව් එතකොට ඇවිල්ලා කියලා දානවා. ඔව්. ඔව්. ඔව්. ඉතින් දැන් අර මට හරි සැහැල්ලුවක් දැනෙන්නේ මොකද මට සිතුවිලි නැති නිසා මට ලොකු සැහැල්ලුවකින් මම ඉන්නේ. සිතුවිලි නැති වෙන්නේ නැහැ. සිතුවිලි නැති නේ අර තියෙන අර විලයි තියෙන්නේ ඇත්තම කිව්වොත් ඒ කියන්නේ බර නෑ මට සිතුවිලි දැන්. ඔව් ඒ කියන්නේ මෙතන මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා දැන් අපි ආස්වාසයයි සිතයි ඔක්කොම එකට තියෙන්නේ සම්බන්ධයක් තියෙනවා මේ මේවා වෙන් කරන්න බෑ දැන් කෙනෙක් සිත නැහැ කියන්න බෑ. සිත නැති වෙලාවක් මේ මේ පවතින්නේ අපිට දැනෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. අපි සිතට ගන්න නැති ස්වභාවයක් තියෙන්නේ. නමුත් සිත නැති වෙන්නේ ඒ කියන්නේ ඒ චිත්ත නියාමයේ තුල ස්වභාවය දැන් ඉතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම වගේ ඒ ඒ ඒ සිත ඇති වෙනව නැති වෙනව. ඒක නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ සිත සිතක් නැති වෙන්නේ නැහැ කියන එක මේ කියන්නේ. නමුත් මට එන සිතිවිලි බරක් නෑ. බරක් නෑ. අන්න ඒකයි සිද්ධ වෙන්නේ. ඔව්. ඒකයි සිද්ධ වෙන්නේ. බරක් නෑ මට එක හරි සහැල්ලුවක් කෙලස් එන්නේ නැහැ එහෙම කෙලස් සිතුවිලි තරහ යෑම ඒ පැත්ත එන්නේ ආවත් සම්පරයක් එතන රැඳෙන්න බෑ මට. බුද්ධ ධර්මය ගැන තියෙන අවබෝධය පොඩ්ඩක් කියන්න. බුද්ධ ධර්මය ගැන නම් මම බණ අහනවා. ඔව්. ඉතින් වැඩි පොත්පත් ගැන මහා ගැන නම් පොත්පත් වල අවබෝධයක් නෙමෙයි මේ අහන්නේ. දර්ශන බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු දර්ශනය. උපේ අනුසුතේසු ධම්මේසු මහණෙනි පෙර නොඇසු විරු ධර්මයක් අපම අවබෝධ කරා කියලා කියවනේ. ඒ ධර්මයේ මොකක්ද කියන එක? ධර්මයේ කියලා ඉතින් මධ්‍යම ප්‍රතිපදාව මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අන්න එතනයි දෝෂය තියෙන්නේ. ඔය තියෙන්නේ වේදේ. ඔය තියෙන Hindu ධර්මයේ මම හිතලා වේදයේ කියන මම දැනුවා නෑ නෑ නෑ මෙතන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මෙතන අපි අවබෝධය නැතිකමයි ගැටලුව තියෙන්නේ අපිට මේ ඉබේ නිවන් දකින්නේ නෑ දැන් මෙතන අපිට අපිට ලෝකේ ඇත්ත වෙලානේ තියෙන සම් මේ ලෝකේ මම ජීවත් වෙනවා කියන එක තියෙනවා දැන් ඔබතුමිය ඔබතුමිය බුදු සමයට ගියොත් එහෙම පොට්ටපාද බුදුන් වහන්සේට ওই විදිහටම කියනවා. ඔව්. පොට්ටපාද වල ඉන්නේ එයා ඉන්නේ ධානවල. එයා ඉන්නේ අරුප ධානවල. පොට්ටපාද කියන ඒත් මම ඉන්නවා කියලා. බුදුන් වහන්සේ කියේ බුදුන් වහන්සේ කියන ඔබ ඉන්නවා නම් එතන ඔබ දුකින් මිදලා නැති බව. ඒ කියන්නේ ආයි උපදිනවා කියන එක. සසර නිමා වෙන්නේ නැති බව, සසර හිර වෙන බව පෙන්වනවා. පොට්ටපාදට අන්තිම මොහොතේ අවබෝධ වෙන්නේ නැහැ. මොකද පොට්ටපාදට ධර්මය ගැන අවබෝධයක් නැහැ. ඔන්න ඔතනයි මේ මෙතන තියෙන භයානකකම. දැන් ওই ටික පැත්තකින් කියලා ওই ටික පැත්තකින් තියලා බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු ධර්මයට ඔක ගලප ගන්න ඕනේ. ඒකට ධර්මය දැනගන්න ඕනේ. තත්ත්ව ඥානෙට එන්න ඕනේ. බුද්ධ දර්ශනයට එන්න ඕනේ අවදි වෙන්න ඕනේ. නැත්තම් Hindu ආගම පැත්තට යන්නේ. මොකද කෙනා ඉන්නවා කෙනා නැති වෙනකන් නිවන් දකින්නේ නැහැ. දැන් ඔය තුල කෙනා ඉන්නවා. ඕකද ඔය තත්ත්වයටපත් වුණු කෙනා ඉන්නවා. මේ කොහොම පරිස්සමින් ගන්න ඕනේ. ඒ කියන්නේ මේක කලබල වෙන්න ඕනේ දෙයක්ුත් නෙමෙයි. ඔතන දියුණුවක් තියෙනවා. ඔය සාමාන්‍ය පෘථග්ජන මට්ටමින් වඩා ඔතන පොඩි දියුණුවක් තියෙනවා. හැබැයි ඕක ලෞකිකයි. ඕකේ කෙනා ඉන්නවා. ඔන්න කෙනා නැති වෙන තැනයි මේ ධර්මයේ තියෙන්නේ. විනය්‍ය ලෝකේ විනය්‍ය ලෝකේ කියන තැන. ඉද බික්කවේ වික්කු මේ ශාසනයේ වෙන්නේ විනය්‍ය ලෝකේ කියන තැන. විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කායේ කායानुපස්සී විහෙරති කියන තැනයි තියෙන්නේ. ඒ කියන්නේ ලෝකේ ඇත්ත වෙන්න බෑ. දැන් ලෝකේ ඇත්ත වුණු දැන් දැන් ඇත්තටම අපි මෙහෙම කියමු. දැන් කුණ්ඩලිනී යෝග ගමු. චක්‍රහත අවදි වෙන එක ගමු. දැන් චක්‍රාවදි වීමේ මූලික අවස්ථාවේ තමයි ඔබතුමී ඉන්නේ. ඔව්. දැන් ඔතන චක්‍ර අවදි වුණත් ඒක ඒක නිවන් මඟ නෙමෙයි. අහහ. දැන් ඔබතුමේ බෞද්ධද උපතින්? ඔව් ඔව්. එහෙමනම් මේ මාර්ගයෙන් පිට යනවා. මෙතන පොඩ්ඩක් පරිස්සමින් හඳුනා ගන්න ඕනි. ඒක තමයි මොකද්ද මේ බුදුන් වහන්සේ ලෝකෙට හෙලිකන බුද්ධ දර්ශනය. ඒ කියන්නේ බුදුන් වහන්සේ ආරා පස්වක තවස ගාවට ගියානේ. ගුරුවරු ගාවට ගියානේ. ඒගොල්ලෝ රූප ධානවල හිටියානේ. ඔව්. රූප ධාන කියන්නේ දියුණු අවස්ථාවක්නේ. දැන් ඔය ආයතවලින් මිදුණු එක නිමිත්තක හිත පිහිටවගෙන ඉන්න එකනේ රූප ධානවල ඉන්නවා කියන්නේ. ඔව්. ආයතනවල එතකොට එතකොට නැහැනේ ඔය කියන ස්වභාවයෙන් තියෙන්නේ. ඔව්. සමාධිමත් සිතනේ තියෙන්නේ. ඔව්. එතකොට එතනත් සිතක් තියෙනවනේ. ඔව්. සිත මිදිලා නැහැ. එතන කෙනා ඉන්නවා. අන්න එතනයි මේ බුදුන් වහන්සේ පස්වක තවසංගෙන් මේකේ මේ කෙනා නැති වෙනකන් දුකෙන් මිදෙන්නේ නැති බව අවබෝධ වුණා. බුදුන් වහන්සේට. බුදුන් වහන්සේ පස්වක දවසන්ගෙන් අයින්ට වෙන්නේ එතනින් දුකෙන් මිදීම සිද්ධ වෙන්නේ නැහැ කෙනා නැති වෙන කෙනා ඉන්නවා කෙනා ඉන්නකන් දුක තියෙනවා කොයි මොහොතේ හෝ දුකට වැටෙනවා අන්න එතනයි එතනයි භයානකම අන්න ඒක නිසා තමයි පස්වක දවසන්ගෙන් අයින්ට වෙලා අරූප ධාන වල එතකොට ආකාලාම උද්දකරාම පුත්‍ර හිටියා ගුරුවරු එතකොට එතකොට උන්වහන්සේලා ගාවට දැන් සිද්ධාර්ථ තාපස්තුමා මේ නිවන් මාර්ග සොයා යන ගමනේදී ගිය ගමන මේ එතකොට ආරල්කාරාම උද්දකරාම පුත්‍ර අරූපය තුල සිර වෙලා හිටියා. එකම ඒ තනක් තියෙන එකම සංඥාවක් අරූප සංඥාවක්. අතන රූප සංඥා මෙතන අරූප සංඥා. අරූප සංඥාවේ සිර වෙලා හිටියා. මුළු ආකාශයේම එකම ස්වභාවයක ආකාශය තමයි Taman කියලා හිතෙන්නේ. මුළු සබාදාම Taman වගේ. සබාදාම Taman වගේ තමයි දැනෙන්නේ. වගේ කියන අරූප ධානය තුල සිර වෙලා හිටියා මේ ආලාලකාරාම උද්දකරාම පුත්‍ර. ඒකමයි හැම මොහොතෙම දැනෙන්නේ. එතනින් එළියට එමක් නෑ ඒ දෙන්නට. එතන විඥානය ඊට පස්සේ දැන් විඥානය සංඥාව ගත්තාම ඊට පස්සේ ආකාර සංඥා අතර විඥානං ආයතනට එනවා. ඒ කියන්නේ දැන් දැනෙන්නේ කාටද කියන එක මෙනෙහි කරගෙන ගියොත් තමයි ඒ දැනීම එකම ආලෝක ස්වභාවයත් තුළ දැනීමට සිත පවත්වා ගැනීම තමයි විඥානං ආයතන අරූප ධානය කියන්නේ. ඒක ඒක ඒක ඒ අවස්ථාවෙදිම දැනෙන ස්වභාවයක් ඒක. ඉදිරියට දැන් මම මේ දැන් ඔතන මෙන්න මෙහෙ ඔතන හොඳටම පේනවනේ. ඔව් දැන් ඉතිවිලි එන එක හොඳටම පේනවා. එතන මගේ මගේ අතින් යම්කිසි කර්මයක් හැදීම වෙන්නේ නැහැ. මමට ඒක කියන්න බෑ. දැන් මට ඉතිවිලි දිහා බලනකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබතුමියට සමහර දැන් දේවල් වලට කැමැත්තක් අකමැත්තක් ඇති වෙනවනේ. දැන් ඔබතුමිය ඉන්න ඔය ස්වභාවයට අපිපත් වෙලා අපේ ඔය ස්වභාවය තුළ අධ්‍යක්ෂකයන් සහිතව මේ කතා කරන්නේ. ඔව්. ඔබතුමියට සමහර දේවල් වලට කැමැත්තක් අකමැත්තක් ඇති වෙනවා. කැමැත්ත අකමැත්ත ඇති වෙනවා. අන්න එතනයි භයානකම තියෙන්නේ. ඒක අපි දන්නවා. නැත්නම් මෙහෙම කියන්නේ. ඒක කියන්නේ දුකෙන් මිදලා නැහැ කියන එකයි. ඔව්. එහෙමනම් දැන් ওই ටික ওই විදිහටම පැත්තකින් තියන්න කියලායි අපි කියන්නේ. අපි කරපු දේ අපි කියන්නේ. හා හා. අද අපිට දෙයක් සිද්ධ වුණාම අපි කරපු දේ අපි මේ කියන්නේ. ඔව්. දැන් ඔබතුමීට මේකේ අධ්‍යක්ීම් සහිත කෙනෙක් කතා කරනවා කියන එක දැනෙන්න ඕන. ඔව්. එතකොට අපි කරපු දේ අපි දැන් ඔබතුමීට කියනවා. ඔව්. ඔතන අපි ওই ටික පැත්තකින් තියලා සේරම පැත්තකින් තිබ්බා. ඒක හොඳ හරි නරක හරි දියුණුවක් හරි ඒක කාටවත් පළක් නැහැ. Tamanටයි ප්‍රත්‍යක්ෂ. ඒක පැත්තකට කරා. කළා අපි බුදුන් වහන්සේ මොකද්ද මේ කියන්නේ කියලා හෙව්වා. අන්න එතකොට අපිට ධර්මය අවබෝධ වෙන්න ගත්තා. ඒක වෙනම කතාවක්. ඒක ওই කතාව නෙමෙයි. ඔය කතාවේ දියුණුවක් තියෙනවා. ඔය දියුණුව ලොකු උදව්වක් වෙනවා අර පැත්තට. ඒක අපි දැනගන්න ඕනේ. දැන් අපි පිහියක් අතර ගත්තාම පිහිය ගොඩක් ප්‍රයෝජනවත්නේ. නෑ කියන්න බෑනේ. හැබැයි පිහියෙන් කරන්න ඕනේ දේ අපි දැනගන්න ඕනේ. අපිට අවශ්‍ය වෙලාවට පිහිය ගන්න ඕනේ ප්‍රයෝජනෙට. මෙන්න මේ නිවන් මඟ යන කෙනා මේ මේ හරියට මේ තමන්ගේ ඒ ඒ ඒ දේවල් අවබෝධ කරගෙන කටයුතු කරන එක දක්ෂතාවය කුසලතාවය. ඒ කුසලයේ තියෙන්න ඕනේ දක්ෂතාවයේ තියෙන්න ඕනේ තමන්ට ආපොත් තියෙන්න ඕනේ මේ මේක වටිනවා නමුත් මේක මේක මෙහෙම තියලා අනිත් මේ යන්න ඕනේ මාවත අඳුර ගන්න ඕනේ යායුතු මාවත ලිපිනේ ඇඩ්‍රස් එක හොයා ගන්න ඕනේ ඔව් දැන් වාහනයක් හම්බුණා කියමු දැන් වාහනේ තිබ්බට වැඩක් නැහැනේ යන්න පාරක් තනක් නැත්තම්. ඔව්. අන්න ඒ වගේ දෙයක් දැන් කරන්න ඕනේ. ඔව්. දැන් වාහනේ අරගෙන යන්න පාරයි මේ ලිපිනේ හොයා ගන්න ඕනේ. Tamanට මේ වාහනේ තියෙන්නේ කොහේ හරි යන්න ප්‍රායෝගිකව ගන්නනේ. එහෙමනම් අපි යන්න ඕනේ ලිපිනේ මාවත හඳුනා ගන්න ඕනේ. මෙන්න මේ ලිපිනේ මාවත හඳුනා ගන්න එක තමයි අපි කියන්නේ මේ මේක මම මේක බොහොම සුළුවට හිතන්න එපා. මේ බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න ඕනේ. දර්ශනය දර්ශනයේ දැනුම තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ සත්‍ය ඥානෙ. සත්‍ය ඥානෙ කියන්නේ බුදුන් වහන්සේ ලෝකෙට එලි කරපු ඒ දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය තුල තියෙනවා මේ දුක මේ සිත හැදෙන හැටි සිත නැති වෙන හැටි සිතෙන් මිදෙන හැටි සිතට මේ රාග දේශමෝ ෂය වෙන්නේ මොන විදියටද කියන එක අපේ රාග දේශමෝ ෂය කරන ආකාරය අපි දැනගන්න ඕනේ ඒ රාග දේශ මොහ ෂය වීමට අපේ රාග දේශ මොහ කියන්නේ අපේ තණ්හාවමයි තණ්හාවේ දර්ශකයේ තමයි රාග දේශ මොහ කියන්නේ එතකොට ඒ කියන්නේ ඇලෙන ගැටෙන එකමයි අපේ අරමුණක් එනකොට ඒ අරමුණට ඇලීමයි ගැටීමයි අපි නැති වෙන්නේ කොහොමද කියන එක අපේ නිවැරදිව ඒක යන්න ඕනේ පාත් එකේ යන්න ඕනේ. ඒ කියන්නේ අපේ මේ අපිට යම් කිසි මට්ටමකට මේ සිත ඇලෙන ගැටෙන ස්වභාවය දැනෙන්න ඕනේ ඉස්සල්ලාම. දැනෙන්න ඕනේ. තමන් ඉන්න තැන දැනෙන්න. ඔය ඒක ඒක ඒක සිතුවිල්ලක් එනකොටම දැනෙනවනේ මට මේ මේ වගේ සිතක් ආවා කියලා. ඔය ඒක තමයි දැන් වාහනේ කියන්නේ. ඒක තමයි ඒක තමයි ඔබතුමිය ඒ ඒ සමාධි සිත හදාගෙන තියෙන්නේ. ඔව්. දැන් ඒක වටිනවා. දැන් ඒක අනිත්‍යත් දැනෙන්නේ නැහැ කියලා මට දැනෙනවා. සාමාන්‍ය ඔබතුමිය ඉන්න තැනට අපිටම ආපු නැති කෙනෙක්ට ඔක දැනෙන්නේ නැහනේ. ඔව්. යට සාස්ත්‍රීය නැහනේ. යට විසිරෙනවනේ. එයාට පේන්නේ නැහැ නේද? එයාට වැඩි ඔබතුමිය දියුණුයි. ඔබතුමිය දැන් සමතේ ඔබතුමියට තියෙන හොඳට. ඔව්. දැන් ඔබතුමියට විදර්ශනාව අවශ්‍යයි. හා හා. දැන් විදර්ශනා ඥානෙ නැතුව කෙනෙක් නිවන් මාර්ගට එන්නේ නැහැ. දැන් දැනගන්න ඕනේ කොහොමද විදර්ශනාව වඩන්නේ කියලා. සමතේ අවශ්‍යමයි විදර්ශනාවට සමතේ නැති විදර්ශනාවක් නැහැ. දැන් සිතට එන අරමුණ දකින්න එකයි විදර්ශනාව කියන්නේ. සිතට එන අරමුණ තව දුරටත් දැක දැක අරමුණේ ඇලෙන ගැටෙන ස්වභාවය දැනෙන්න ඕනේ. එතනට සිහිය පවත්වනවා. දැන් ඔය ඔය දියුණුව අවශ්‍යයි. දැන් හොඳට අරමුණු පේන්න ගන්නවා. හොඳටම අරමුණ පේනවා. හොඳටම එන අරමුණ පැහැදිලිව පේනවා. දැන් මේ මොහොතේ શબ્දයක් ආවොත් ওই શબ્දයක් ගිරවෙක් කියන එක අපේ සම්මුති නමක්නේ. හදාගත්ත නමක්නේ. ඔව්. බාහිර කියලා එහෙම දෙයක් නෙමෙයිනේ. ඔව්. දැන් ඒක අපි දන්නේ ධර්මයේ තුලින්නේ. බාහිර මේ මේස පුටු ඇඳන් ඒ ගිරව් නාගස් සම්බගස් නුගගස් ඔය නම් ඔක්කොම අපි හදාගත්ත කියන එක. ඔව් දැන් මට අර ශක්ති ධාරාවත් එක දැනෙන්නේ මේක සම්පූර්ණ ශක්ති ධාරාවක් විතරක් මෙතන මේ බාණ්ඩ කියලා දෙයක් නෑ කියන එක දැනෙනවා. දැන් හරි දැන් ඒක ඒක එහෙමම තියන්න ඒක අපි කියවලා ඔක ඔතනින් ඔතනින් හරි පරිස්සමින් තමයි ගැලවෙන්න ඒ කියන්නේ ඔක හරි පරිස්සමින් ඔතනින් එන්න ඕනේ මේ දැන් දැන් වෙනද සිතුවිල්ලක් ආවම ওই පැටවුක ගහ යනවනේ ඔව් ඔව් ගොඩක් ගොඩක් එහෙම යන්නේ නැහැ සිතුවිල්ල ආපු ගමන් එතනම එතනම දැනෙනවා. ඒ මොහොතේම සිහිය සිහියයි. මේ දැන් ආවා කියලා සිහිය. එතනම සිහිය එනවා. සිහිය. ඒක කාපු ගමන් එතනම සිහිය එනවා. අර වෙනද වගේ අර ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට බැඳගෙන බැඳගෙන ඒ සිතුවිල්ල දුවන ගතිය එන්නේ නැහැ. ඒක පස්සේ හමාගෙන යන්නේ නැහැ. ඒක තමයි සිත විසිරෙන්නේ නැතුව තියාගන්න සමතේ අවශ්‍යයි කියන දියුණුම තැන ඔතනයි. ඔව්. ඔතන ඕනි. ඔතන වටිනවා. ඔතනින් අපි කියන්නේ ඔතනින් ඔතන පිරිහෙව ගන්නනේ පිරිහෙන්නේ නැහැ ඔතන දැන් ඔතනින් මේ පැත්තට හැරුණාම හරි විදර්ශනාවට යන්න අවශ්‍යයි විදර්ශනාවට අවශ්‍යයි එන්න මෙද ඉති රූපං ඉති රූපං සමුදය ඉති රූපං අත්තගමෝ කියලා බුදුන් වහන්සේ පෙන්නන මේ විදර්ශනා ඥානෙට එන්න ඕනේ. රූපය හටගන්නේ කොහොමද? රූපයෙන් මිදෙන්නේ කොහොමද? ඒක දැනෙන්න ඕනේ. රූපය ඇති වෙනවා දැනෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මොහොතේ එන නිමිත්ත, මේ මොහොතේ ඇති වෙන සිත, මේ සිතක් ඇති වුණා කියලා දැනෙනවා වගේම ඒ සිත නැති වෙනවත් දැනෙන්න ඕනේ. දැන් සිත නැති වෙන්නේ සත්‍ය දැක්කොත් විතරයි. බාහිර ගිරවෙක් නැහැ මේ සිතමයි කියන එක දැක්කින තැන දැන් ඔබතුමීට ඒක දැනෙනවා දැනෙන තැනම බාහිරෙන් මිදෙනවා ලෝකයක් හමු වෙන්නේ නැහැ ඉරහද මේව මේව මොනවත් නැහැ දැන් ඔව් ඒව ඔක්කොම අපි හදාගත්ත නම් ටිකක් විතරයි මහ භූත නෙමෙයි මහ භූත කියන්නේ අපිට පේන හැඩතල මහ භූත අපි අපි අතුරු කරන්නේ අපි අපි අපි අපි අපි මල් පෝච්චි ඇතිලිය පිඟාන මුට්ටිය, කලය, කෝප්පය ඔක්කොම කියන්නේ මැටි වලටනේ. ඔව්. නමුත් අපි මැටි පේන්නේ නැහනේ අපිට පේන්නේ හැඩතල වලට කියන නම් ටිකනේ එන්නේ. ඒ මොකද? දැන් මේ නම් ටික මැකෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි ලෝකයක් හදාගෙන තියෙන නාමීය ලෝකයක්. ඔව්. ඒ නම් තියෙනවා නම් වලින් නම් වලින් අපේ රූප තියෙනවා ඔව් එතන තමයි මට ප්‍රශ්නයක් තියෙන්නේ. ඔතන විදර්ශනාව තමයි ගැටලුවට එන්නේ. ඒකට හේතුව දැන් විදර්ශනාවයි අවශ්‍ය. ගැටලුව විසඳගන්නේ කොහොමද? ඒක තමයි. ඒක තමයි මේ විසඳලා දෙන්න උත්සාහ කරන්නේ. හා හා මේක බොහොම ඉවසීමෙන් ගන්න. ඒ කියන්නේ බුදුන් වහන්සේ ලෝකයට හෙළි කරන දර්ශනය තමයි බුද්ධ දර්ශනය තමයි අපිට මේ බාහිර නෙමෙයි අපි හිතන බව. අපි හදාගෙනයි බලන්නේ කියන එක. අපි සිතුවිලි දකින්නේ කියන එක. සිතමයි සියල්ලම. සියල්ලම සිතමයි. සිතෙන් පිට නෑ. චිත්තේන නියති ලෝකේ. සලායතන වලින් එන අරමුණු වලින් ඇදුණු සලායතන ලෝකෝ ලෝකෝ සලායතන නිසා හටගත් චිත්තේන නියති ලෝකේ. සිත තුලම වෙන ලෝකේ. සිතින් පිට ලෝකයක් අපිට හමු වෙන්නේ නැහැ. මොකද අපි ඇසුරු කරන්නේ නාමීය ලෝකයක්. ඒකේ නම් තියෙන්නේ. ලේන, ඌසා, බල්ලා, කපුටා දැන් මේවත් එක අපිට වටිනාකම් තියෙනවා. දැන් රත්තරන් වටින්නේ කොහොමද? කළුගල් වටින්නේ නැත්තේ කොහොමද? ඔව්. දැන් සේරම මහ භූතනම් අපි දීලා. සේරම මහ භූතනම් සේරම එකයි. දැන් අලියෙක් වගේ සතෙක් આવත් ඔක්කොම පාගෙන යනවා කිව්වේ. දැන් අපි කොහොමද දැන් මේක වටිනවා කියලා මේක අරන් තියාගන්නවා මේක වටින්නේ නැහැ කියලා අයින් කරනවා. ඇයි මේ? ඔව් ඒවට වටිනාකම් දීලා දීලා වටිනාකමත් එක්කලා අපි මේ ලෝකේ ජීවත් වෙනවා අපිට ඒ වටිනාකමත් එක්ක සැප දුක් තියෙනවා දැන් අපිට මෙන්න මේ මෙන්න මේ දුකෙන් මිදෙන මග මේ සත් දකින්න තැන මේ මේ බාහිර එහෙම දෙයක් නැති බව ඔව් බාහිර මහ භූත අපිට පේන්නේ නැහැ අපි නාම නාමීය නාම් වලින් වැහිලා අපිට ආලෝකයක් එනකොට මේ හැඩතල වලට එක්ක දොරක් කියනවා එක්ක බිත්තියක් කියනවා එක්ක පොලොවක් කියන නමක්මයි පේන්නේ. නමක් නැති දෙයක් පේනවද කියලා බලන්න. ඔව්. දැන් අවට වටපිට පොඩ්ඩක් බැලුවාම බලන්න ඔබතුමේ නමක් නැති දෙයක් පේනවද කියලා. දැන් නමනේ අපි ලෝකේ අතරමං වෙලා ලෝකයක් හදිලා තියෙන හිතේ ඉඳන් මැරෙනකොට ඕව අරන් යනවද නැහැනේ. දැන් මේ ලෝකේ පිහි වෙනකොට මේ ප්‍රභාස්වර සිතේ නම් තිබුණාද? පුංචි දරුවා දැනගෙන හිටියද මේව මොනවත් නැහනේ. කොන්ඩිටෝරේ ගිහිල්ලා දරුවට කියලා දෙනවා මේක yellow, මේක red, මේක blue මේ શબ્ද හිතන් එකතු කරනවා. මෙන්න මේ මෙන්න මේ මෙන්න මේ අවබෝධය ඇති වෙන්න ඊටාම වැදගත්. සිතක් කියලා දෙයක් මෙතන නැහැ ඇත්තටම. ඇත්තටම මෙතන තියෙන්නේ ශබ්දේ රූපවලට ගැට ගැහිලා. පොඩි කාලේ ඉඳන්ම හැඩතලයක් එනකොට අම්මා අම්මා කියනකොට අම්මා කියන අර හැඩතලයට ගැට ගැවුනේ කුමක්ද ඔය ඔබ ඉපදුණු මොහොතේ ඔබ ඇමරිකාවට අරන් ගිහිලා ඇමරිකාවේ ඒ සුදු ජාතික දෙමාපියෝ ගාව තිබ්බනම් මද මද කියලා ඔබේ හැඩතලේ කවුද හිටියේ එයා එයාට කියනවා මද කියලා. ඔව්. ඒ හැඩතල රූප සද්දෙට රූප ගැට ගැහෙනවා. ඔව්. අදත් වෙන්නේ දෙයමයි. මේ අවිද්‍යාපත්‍ය සංකාර. සංකාර කියන්නේ අර ශබ්දේ රූපේ ගැට ගැහිච්ච එකයි. එයයි චිත්තේ එයයි චේතනා. චේතනා බික්කවේ කම්ම කර්මයට හේතු එයයි. ඔව්. දැන් එතකොට මේ සිත කියන්නේ ශබ්දෙට රූපෙ ගැට ගැහිලා. ඔව්. ශබ්දෙට රූප විතරක් නෙමෙයි. දිට්ඨ සුත මුත. දිට්ඨ සුත මුත මේ සියල්ල සම්පටිච්ඡන්න වෙනවා. සියල්ල එකතු වෙනවා. එකතු වෙලා තමයි අපි මේ මේ සත්කාය දෘෂ්ටිය හදාගෙන තියෙන්නේ. තේරම තියෙනවා කියන සත්කාය දෘෂ්ටියක්. ලෝකෙම දේවල් නැහැ. ඔව්. දැන් මගේ කියලා රූපයක් තියෙනවා කණ්ණාඩියෙන් බැලුවම හැඩතලයක් පේනවා ඒකට නමක් තියෙනවා ඒකට සංඛාරේ අරුණ හරි වරුණ හරි මොකක් හරි ඒ නාමෙත් බොරුවක්. ඔව්. දාගත් එකක්. දැන් ඉපදිච්ච එක මම නැහැ. මාස සමහරට මාස 3 4 කරන නවත් දාලා නැහැ. එතකොට මොකක් හරි කියන શબ્ද අපි හිතනවා අපි කියලා. ඔව්. සමහර දැන් කන්නාඩියෙන් අපි අපි පොඩි කාලේ අපි දකින්න කෙනා නෙමෙයි අවුරුදු 10 දී රූපේ වෙනස් වෙලා. අවුරුදු 15 රූපේ වෙනස් වෙලා. අවුරුදු 20 දී වෙනස් වෙලා. පොඩි කාලේ අපි හිතුවේ බෝනික් එක ගැන. අවුරුදු 10 වෙනකොට අපි හිතුවේ ශිෂ්‍යත් එක ගැන. ඒ අවුරුදු 15 වෙනකොට අපි ඕලෙවල් ගැන හිතුවා. ඊට පස්සේ අවුරුදු 20 වෙනකොට ඔය ගෑල් ළමයි පිරි ළමෙක් ගැන හිතනවා, පිරි ළමෙක් ගෑල් ළමෙක් ගැන හිතනවා. ඊට පස්සේ අවුරුදු 30 වෙනකොට දරුවෙක් ගැන හිතනවා, ගයක් ගැන හිතනවා, වාහනයක් ගැන හිතනවා. ඊට පස්සේ අවුරුදු 50 60 වෙනකොට මුණුබුරෙක් ගැන හිතනවා, වයසට ගිහින්. ඊට පස්සේ ආයෙ මැරෙන ළඟම ත්‍රිවි ලෝකයක් ගැන හිතනවා. ඔව්. ඒකද ජීවිතේ. ඔව්. දැන් ඔතන අවුරුදු 5 පොඩි පොඩි ළමයාගේ සිතද අවුරුදු 10 එක්කනට තිබුණේ නැහැ. අවුරුදු 10 එක්කෙනාගේ සිතද අවුරුදු 20 එක්කෙනාට තිබුණේ නැහැ. එතන එතන සිත ඇති වෙනව නැති වෙනව. පවතින සිතක් නැහැ. ඔව් දැන් දැන් අපි දැන් දැන් මේ මොහොතේ තේ සිත ඇති වෙනව නැති වෙනව මේ පැත්ත බලනකොට අපි ජනේලයක් පේනවා අනිත් පැත්ත බලනකොට ඒක අමතක වෙලා වෙන දෙයක් බලනකොට ඒකට හිත වෙනවා ඒකට ඒක මැරිලා මේ හිත උපදිනවා උත්පාත අනුභූතම් මැරිලා මේ සිත උපදිනවා එක්ෂණයක උපත මරණය දකින්න ඕනේ ක්ෂණයකයි මේ ඇත්තටම ඉපදුණු දවස් ඉඳලා ජීවත් වෙලා මැරණ කියන එක සිතුවිල්ල. ඔව්. එහෙම දෙයක් නෑ. මේ ෂණේ මේ සිත හටගන මේ ෂණේම නැති වෙනවා. ක්ෂණයක උපත මරණය දකින්න ඕනේ. උපත මරණ කියලා දෙයක් නෑ. උදේවැය තියෙන්නේ ක්ෂණික සිතක උදේවැය දකින්නේ. උදේවැය ඥානය කියන්නේ ඒකටයි. ඥානය කියන්නේ සිතුවිලි නෙමේ ඥායස අධිගමාය ඥාණයෙන් තමයි නිවන් දකින්නේ. දැන් ලුණු රහ දැනෙන එක සිතුවිල්ලක්ද? උළුණු රහ දැනෙන එක සිතුවිල්ල සිතුවිලි වල තියෙනවා නාම රූප දෙකක්. දැන් සිතුවිල්ලකින් එහෙනම් මේ ලුණු රහ ගැන කියන්න පුළුවන් වෙන්න ඕනේ. කවදාවත් කියන්න බෑ. බෑනේ. ලුණු කාලම් බලන්න වෙනවා. එතකොට මේ දැන දැනීමයි ඥානය කියන්නේ. ඒක සිහියයි. සිතක් ඇති වෙලා නැති වුණු බව දැනෙන සිහියටයි. ඔව්. ඒ සිහියයි ඥානය කියන්නේ. ඥායස අධිගම කියන්නේ අන්නේ ඥානට හසු වෙනවා කෙලෙස් ෂය වෙනවා. ඒ ඥානෙට හසු වෙනවා කලින් කම්පණය වුණා දැන් එච්චර කම්පණය වෙන්නේ ඉස්සර මම මේව දැක්කම මම මේවට හරියට ආසාවිට දැන් එච්චර ආසාවක් නැහැ. මෙන්න මේ ආසව කියලා ෂය වෙන ඥානෙ උපදින්න ඕන ආසවක් යා ඥානෙ. ඒක සිතුවිල්ලක් නෙමෙයි. ඔය විදිහට මේ සත්‍ය සිතේ දකින්න උත්සාහ කරනකොට ඔබගේ දැන් තියෙන දියුණුව ඔබට උදව්වක් වෙනවා. අනිවාර්යෙන් ඒක උපකාරයක් වෙනවා උදව්වක් වෙනවා ඔබට මේ දියුණුව ඒක ඉක්මන් වෙන්න හේතුවක් වෙනවා හැබැයි මේ සත්‍ය ධර්මයේ තව හොඳින් ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ බුදු කෙනෙක් ලෝකෙට හෙළි කරපු ඒ දේ තමයි පුබ්බේ අනුසුතේසු ධම්මේසු මහණෙනි මම පෙර නොඇසු පස්සක තවුසන්ට කියන්නේ පස්සක තවුස ගාව හිටියේ මේ ඉතින් ගියාට පස්සේ එයා ගණන් ගන්නෑ පස්සක තවුස ඊට පස්සේ ආයි ඇවිල්ලා මම මේ කලින් කියපු දෙයක් නෙමෙයි මේ කියන්නේ මම වෙනස්ම දෙයක් කියලා කියවුවම තමයි පස්වක තවස පොඩ්ඩක් අහන්නේ. මොකද්ද මේ කියන්නේ කියලා බලන්න. එතකොට තමයි බුදුන් වහන්සේ ඔන්න ඔය සත්‍ය හෙලි කරනවා මේ පේන දේ නෙමෙයි බාහිර අජ්‍යත බහිද්දා කියලා අන්ත දෙක පෙන්නලා මජ්ජේ ඥානං කියන තැන ධර්ම දේශනා කරනවා. අජ්‍යත බහිද්දා කියන එක පෙන්නනවා බාහිර එහෙම දෙයක් නැති බව පෙන්නනවා. සිතෙත් එහෙම දෙයක් නැති බව වෙනවා. සිතේ පොත් කියලා දෙයක් තියෙන පුළුවන්ද? සිතේ භෞතික දෙයක් තියෙන පුළුවන්ද? දැනෙන එක බොරුවක්නේ. බොරුවක් නේ. එතකොට බාහිරත් නැහැ, සිතෙත් නැති වෙනවා. අන්න එතනින් අවදි වෙනවා. ඔබ දැන් අවදි වෙලා තියෙනවා වගේම අවදි වීමකට. ඒ තුල ශුන්‍යතාවක් තියෙනවා. බාහිරත් දෙයක් නැහැ. මම මෙහෙම මෙහෙම සිතුවිලි දිහා බල බල මෙහෙම ගිහිල්ලා මේවට ඇදීම් ගැටීම් කියලා දැනගෙන ඒවත් වෙනකොට තමයි මේක එතනිනු තව ඔය අවදි වීම හා සමානම අවදි වීමකට එතන කෙනා නැහැ. කෙනා කියන්නේ දැන් පොත තිබ්බොත් තමයි පොත දකින්න කෙනා ඉන්නේ. පොත නැති වෙනකොට ලෝකේ නැති වෙනවා කියන්නේ පොත නැති වෙනවා, මේසේ නැති වෙනවා, ඉර නැති වෙනවා, හඳ නැති වෙනවා වගේ ලෝකේ නැති වෙනවා. මේකෙන් එකම ලෝකේ නැති වෙනකොටයි Taman නැති වෙන්නේ. ඔතන Taman ඉන්නවා. ලෝකේ තියෙනකන් Taman ඉන්නවා. අපි දර්ශනයටපත් වෙනවා කියන්නේ ලෝකේ නැති වෙන්න ඕනේ. මට ප්‍රායෝගිකව මට කර කර යුතු කරන්න ඕන හොඳම දේ මේ මේ සමාධිය මනසේ විචලන ස්වභාවය නැති ස්වභාවය ඉඳගෙනම එන සිතුවිලි දිහා හොඳට දකින්න ඕනි දකින්න ඕන දිගටම දකින්න ඕයි සිහිය දිගටම ඒක දිගටම ගොඩක් කල් එහෙම බලාගෙන යනකොට යම්කිසි දැන් ඔය දිගටම ගොඩක් කල් බලාගෙන යනකොට යම්කිසි කියන්නේ සිතුවිලි සිතුවිලි වලට අන්තයක් තියෙනවා මේ සිතුවිලි වල රැවටෙනවා අපි. අපේ සිතන මේ හිතන්නේ ඔබතුමී මේ හිතන්නේ හිතින්නේ. ඔය හිතින් මිදිලා නැහනේ. එතකොට ඔබතුමී හිතින් හිතනකොට හිතට අන්තයක් තියෙනවා. හිතක හිත බලනවා. දැන් හිත කියන්නේ මායාවනේ, විඥාන මායාවනේ. හිත බලනවා දැන් මේක මෙහෙම මෙහෙම කෙරෝලක් හොයනවා. මෙහෙම කියලා. නමුත් ඇත්තටම මෙතන මේ සිතෙන් මිදෙනකොට ඇත්තටම මෙහෙම අන්තයක් නැහැ. කෙලවරක් නැහැ. මේ මොහොතේම මිදෙනවා. දැන් මේ මොහොතේම මිද දැන් මේ මේ අන්තිම දේශනේ ඇහුවේ නෑනේ. අන්තිම එක අංකය මොකද්ද දන්නේ? අංකයක් 33. 33 හා හා. ඇහුවේ නෑනේ. මම දිගටම දැන් අහගෙන එනවා මට බණ හරි ගැටීමක් තියෙනවා මේ 32 33 යන මෙහෙණින් වහන්සේ නමක් තමයි කරන සාකච්ඡාවක්. ඒ මෙහෙණින් වහන්සේ ඔය ඇත්තටම අවසානයේට මේ ප්‍රශ්නේ අහනවා. නිවන දක්වාම. සිත එතනටපත් වෙන ආකාරය. ආශ්‍රව කෙලෙස් ඡය වෙන හැටි. කෙනා නැති වෙන හැටි. කෙනා නැති වෙන තැන මොහොතට අවදි වෙනවා. මොහොත තුල දෙයක් නැහැ. දැන් අතීතය ගැන හිතුවත් මේ මොහොතේනේ. හිතන්නේ. දැන් අනාගතය ගැන හිතුවත් මේ මොහොතේනේ හිතන්නේ. දැන් වර්තමානයේ මේ මොහොතේත් මේ දකින්න දේ ඇත්තක් නෙමෙයිනේ පෙර සංඥාවක්නේ. නේද? දැන් දොර කියන්නේ අතීත කලින් අපි දැනගත් දාගත්ත දැනුමක්නේ. ඔව්. එතකොට ඒක පෙර අතීතයක්නේ. අතීත සංඥා අතීත දැන ගැනීමක්. ඔව් එතකොට අපි අතීතේ මේ මොහොතේ දැන් අතීතය ගැන හිතුවත් මේ මොහොතේ. අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ හිතන්නේ. හැබැයි මේ මොහොතේ හිතන දේත් මේ මොහොතට අයිති නෑ කියන්නේ. තුන් කාලෙම මිදෙනවානේ. ඔව් එතන ශූන්‍යතාවය. එතන මොහොතට මොහොත විතරයි තියෙන්නේ. දැන් ඔබ මේ ඔබ ඔබ මෙදා මේ මොහොතේ කතා කරනවානේ. දැන් අපි හිතමු දැන් හෙට ඇවිල්ලා මේ මොහොතේ කතා කරනවා කියලා කෝල් එකක් දෙනවා කියලා. ඒත් මේ කතා කරන මොහොතේ මොහොත විතරයිනේ. මොහොත විතරයිනේ. දැන් එතකොට අපි තුමු දැන් තව අවුරුද්දකින් කතා කරනවා කියලා. ඒත් මේ මොහොතේනේ කතා කරන්නේ. ඒ කියන්නේ කතා කරන මොහොත විතරයිනේ. විතරයිනේ. එතකොට දැන් අපි තුමු දැන් බුදු කෙනෙක් දැන් සිද්ධාර්ථ තාපසතුමා බුදු වෙන්නේ මේ මොහොතේනේ. ඔව්. එතකොට සිද්ධාර්ථ තාපසතුමා දැන් මේ බුද්ධත්වය ලබන්නේ මේ මොහොතේමයි. ඒ කියන්නේ සියලු දුකෙන් මිදෙන්නෙත් මේ මොහොතෙමයි. පිරිනුවම් පාන්නෙත් මේ මොහොතෙමයි. ඉපදීම බුදු වීම පිරිනුවම් පාන කියන තෙමගුලම සිද්ධ වෙන්නේ මේ මොහොතෙමයි. එතකොට තුන් කාලයක් නෑ අකාලික ධර්මයක්. අපිට ඕන දිනයක් දාලා වෙසක් දවසේ සමරන්නත් පුළුවන්. ඔව්. දැන් එතකොට අපි ජීවත් වෙන්නේ මොහොත විතරයි. ඔය මම මම වුණත් මේ මොහොතේ ජීවත් විය යුතුයි. මොහොතට අවදි වෙනවා කියන්නේ ක්‍රියාසිතට අවදි වෙනවා. කෙනා නැති වෙනවා. මොහොතෙන් පෙර දෙයක් නැති වෙනවා. එතන එතන මේ මේ මේ කතාවේ ලොකු මේ තැනකට එන්නේ ඔය. අර බුදුහාමුදුරෝ දින 7යි අවුරුදු 7යි කියලා කිව්වේ මොකද්ද පැනෙන්නේ මොකද්ද? ඒ කියන්නේ මේක නියම විදිහට දැක් මේ සත්‍ය ධර්මයේ සතර සතිපට්ඨානයේ යමෙක් හරියට වඩනවා නම් සතර සතිපට්ඨානය කියන්නේ ප ဋ ාණ කරණය කියන්නේ වේදනා සංඥා සංකාර ස්කන්ධයෙන් අපි දෙයක් හදාගන්නේ. දැන් එන හැඩතලයේ වේදනාව ඒක පෙර සංඥාවෙන් සංඥාව තමයි මේ සංඥාව. ඒ කියන්නේ ඒ ඒ දැන් එන ආලෝක හැඩතලයේ පොත නම් පොත කියන නිමිත්ත හැදෙනකොට සංකාර කියන්නේ ඒ ගැළපීම. පෙර සංඥා නව සංඥාවට මතුවීම. ඒ සංකාර තමයි විඥානේ දැන ගැනීම. ඒකම තමයි ප ဋ ාණ කරන්නේ කියන්නේ යමෙක් මේ දේ දකිනවා නම් මේ ස්කන්ධයේ දෙයක් හැදෙන හැටි දකිනවා නම් ඒ දේ නැති බව දකිනවා. බාහිර නැති බව දකිනවා සිතෙත් නැති බව දකිනවා යමෙක් මේ ධර්මයේ හරියට දකිනවා නම් සතර සතිපට්ඨානය හරියට වඩනවා නම් අවුරුදු 7ක් ඇතුළත සෝවාන් වෙනවා අවුරුදු 7ක් ඇතුළත ඔහු මේ සත්‍ය දැකලා මිදෙනවා නැත්තම් දින 7ක් ඇතුළත සත්‍ය මිදෙන ඒකයි කිව්වේ ඔව් අවුරුදු 7යි බුදුන් වහන්සේ කියන මේ සත්‍ය හරියට දැක්කොත් අවම දින 7යි. ඒකයි කියන්නේ. මේ ධර්මයේ අහක අපි හිතනවා මගේ සමතේ පැත්ත බොහෝ දුරට ටිකක් හරි කියලා සමතේ හරි සමතේ හරි ඔක්කොම ඇත්තටම දිනු තැනක ඉන්නවා සමතේ පැත්තෙන් ඉතින් ඒක ගොඩාක් වටිනවා ගොඩක් අට හිත පේන්නේ නැහැ පේනට කෙනා කොච්චර සිතුවිලි වලින් බලන්න ගියත් පේන්නේ නැහැ සිතුවිලි එන එක මට හොඳටම දැනෙනවා ඒ සිතුවිලි එන්නේ එහෙම සිතුවිලි ජාලාවල් වෙන්නේ හදිස්සියෙන් සිතුවිල්ලක් එනවා. ඒ මම කරන වැඩේට මම අවධානය යොමු කරගෙන ඉන්නේ හදිස්සියෙන් එන සිතුවිල්ල මට ඒක පේනවා ඒක ඒක පැටව ගන්න සිතුවිලි හැම මොහොතෙම එනවා නමුත් ප්‍රකට වෙන්නේ මේ ප්‍රකට වෙන්නේ නැහැ කියලා ඔබ කියන්නේ ඒකයි ඔව් ඒක ඒක යන්නේ නෑ මට ඔය රින්ගන්නේ ඒ කියන්නේ අපේ ධම්මා නාලං අබිනිවේසා කියන එක සිතුවිලි වලට රින්ගන්නේ නමුත් මෙතන ලොකු ගැටලුවක් තියෙනවා බුද්ධ බුද්ධ දර්ශනය තුලයි අපේ මාර්ගයේ තියෙන්නේ. මාර්ගයට අපි එන්න ඕනි. අපේ මාර්ගයට අපි අවදි වෙන්න ඕනි. එතනයි ආරෂ්ඨාංග මාර්ගයට අවදි වෙන තැන. අපි මේ අපි මේ දැන් දකින්න එක හරි දර්ශනය දැනගෙන දකින්න ඕනි. දර්ශනය තුලින් දකින්න ඕනි. අපි දර්ශනය මේ තුලින් දකින්න ඕනි. තා පැත්තකින් කියනවා. ඔව්. ඔව් මේ තුලින් අපි දර්ශනය දකින්න ඕනි. දර්ශනෙට සියල්ල මායාවක් කියන එක. නෑ. ඔව් සිත කියලා දෙයක් නෑ. ඔව්. සිත කියලා දෙයක් නෑ අවබෝධ කරගන්න ඕනි. මේ මොහොතේ සිතක් හැදෙන හැටි අවබෝධ කරගන්න ඕනි. ඔව් මේ මොහොතේ සිතක් හැදෙනවා ඒක නැති වෙනවා. ඒ සිතත් සත්‍යයක් නොවන බව දකින්න තුලයි නැති වෙන්නේ නිකම්ම නෙමෙයි. යථාභූත ඥානය කියන්නේ සත්‍ය දකින්න එකයි. ඒ කියන්නේ දැන් සිතක් හැදෙන දැන් සිතක් කියන බාහිරයක් තියෙනවා අභ්‍යන්තරයක් තියෙනවා. අජ්‍යත බහිද්ද අන්ත දෙකක් තියෙනවා. ඇත නැත කියන අන්ත දෙක. දැන් දෙයක් තියෙනවා. අපිට හැම මොහොතෙම ඇති වෙන සිතේ දෙයක් තියෙනවා. එක්කෝ මේසයක්, එක්කෝ ඇඳක්, එක්කෝ පුටුවක්, එක්කෝ ෆෑන් එකක් දෙයක්. දෙයක් නැති තැන අන්තයක් නැහැ. දෙයක් තියෙන තැන ධර්මයේ නැහැ. දෙයක් නැති තැන ධර්මයේ තියෙනවා. දැන් අපි හැමතිස්සෙම අපිට මේ ඉන්නේ දෙයක් කියන එක දකින්න ඕනේ. මේ දෙයක් තියෙන තැන මම ඉන්නවා. ඔව්. බාහිරේ ප්‍රතිබිම්බයක් Taman කියන්නේ. එහෙනම් ඒ තමයි මේ සෝමස්ම මේ සවත්ත මම මගේ මගේ ආත්මය කියන්නේ පෙතර පොත තිබ්බොත් පොත දකින්න මම ඉන්නවා පොත අයිති මගේ පොත මේ පොත දකින්න මම ඉන්නවා පොතට මේ තුල ආත්මයක් මම මම මම මගේ මගේ ආත්මය කියන එක හැදෙන්නේ අනිත් පැත්තෙන් මේ මේ තණ්හා මාන දිට්ඨි කියන එකයි මේ මම මගේ මගේ ආත්මය කියන්නේ. ඔව්. ඒතකොට තණ්හාව කියන එක ඉපදලා තියෙන පොතේ ඉපදුණු තැනයි. පොතක් කියලා දෙයක් හමු නැති තැන තණ්හාව එතනම තණ්හක්කයෝ කියන තැනට යනවා. එහෙම දෙයක් දැකපු ගමන් මම ඒ ඒ ගැන බලනවා. ඒ ගැන ඒකයි සවිතක්ක සවිචාර සමාධියක්. ඒක මෙනෙහි කරන්න ඕනේ. ඒකයි මේක යථාභූත ඥාණයෙන් දකිනවා කියන්නේ. ඔව් ඒක අනිවාර්යයි. දැන් යෝනිසෝ මනසිකාරය කියන්නේ දැන් ඔබතුමීට යෝනිසෝ මනසිකාරය තියෙනවා. ඔබතුමීට එන සිත පේනවා. සමතේ තියෙන එක. ඒකට දැන් යථාභූත ඥාණය ඕනි. ඔව්. ඒකයි දැන් හදා ගන්න ඕනේ. දැන් එන අරමුණ දකින්න ඕනි. ඒක සවිතක්කයි සවිකාරයි. ඒකයි. ඒකයි මාර්ගය. ඔබතුමියට මේක අල්ලගන්න පුළුවන්. ඔබතුමිය අපතන්නේ දැන් දැන් ඔය නිවන් දකින ප්‍රතිපදාව සරලව පැහැදිලි කරන කියන ඒ ඒ පැහැදිලි කිරීම තියෙන්නේ ඔබතුමිය වගේම අපි ගොඩක් වෙලාට පෙළ දහම් පැහැදිලි කරා ඊට කලින් දේශනාවල ප්‍රායෝගික පැත්තට කියලා වෙනවම පැහැදිලි කරා. ඒ හැම එකක්ම මේ පැත්තට ඉවහල් වෙනවා. දැන් මේ මොහොතේ නම් සිද්ධ වෙන්නේ ඔබතුමිය වගේ එක එක්කෙනාගේ එන එන ඒ ගැටලු විසඳලා දෙන එක තමයි. එතනදී ඇති වෙන ඒ පන්නරේ හැමෝටම උදව්වක් වෙනවා. මොකද එක එක්කෙනා ගාව සංගුණු සංගසිත ඇතුලේ තියාගෙන අහන්න කෙනෙක් නැහැ. මේකට මාර්ගය දන්නේ නැහැ. මට තේරෙනවා මේ දැන් මම ඇත්තටම සිතුවිලි එන්නේ මට කෙලස් එනවා ගොඩක් අඩුයි. තරහ යන්නේ මොනවත්ම නැහැ. එන සිතුවිලි පේනවා මට තව මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා කියන එක තමයි දැනුනේ මට. ඔබතුමිය දැන් දැක්කා. ඔබතුමියට අපි පේන්නේ ඒකයි. මේ සිත තියෙනවානේ සිත තාම නැති වෙලා නැහැනේ. ඔව්. දැන් ඔබතුමියට ඒකනේ දෙයකට මේකට කැමති වෙනවා මේකට අකමැති වෙනවා මේක හොඳයි කියලා හිතෙනවා මේක හොඳ නෑ කියලා හිතෙනවා එතකොට මේ තමන් අවධානමේ මිදිලා නෑ ඒ කියන්නේ තමන් රාගදේශමෝ සිත නැති වෙලා නෑ තියෙනවා තියෙනවා තවම ඔව් එතනින් එතකොට අපි නැති වෙන නම් අපිට බොරු කරන්න බෑ අපිට මේකට අවංක වෙන්න වෙනවා එතකොට අපිට ඇත්තටම මේ සිත හඳුනගන්න මේ සිත එහෙමනම් මේ සිත මොකද්ද ඇත්ත කියන එක දකින්න මේ දැනුම අපිට මේ දිනුන ඕනි. ඔව්. මේ සිහිය ඕනි. මේක ඇති වෙමින් නැති වෙමින් පවතින විඥානයේ මායාවක් මේක සම්පූර්ණයි. ඇති වෙමින් නැති වෙන්නේ සත්‍ය දැක්කොත් විතරයි. ඒක අපි නිතරම කියනවා. අපි සාමාන්‍යයෙන් ඔය ඔය පොත්වලින් අපි කියවන විදිහ නෙමෙයි ප්‍රායෝගික පැත්ත. ප්‍රායෝගික පැත්තේදී මේ සිත අත්ගමයේ කියන්නේ නැති වෙන එක. උදේවැය ඥානය කියන්නේ උදේ කියන්නේ සමුදේ කියන්නේ අපිට මේ සිත් ඇති වෙනව පේනවා. අපිට මේ සිත සත්‍ය දැක්කොත් විතරයි නැති වෙන්නේ. ඒ කියන්නේ අපිට මේ අපිට මේ කෝප්පේ පේනවා. කෝප්පයක් කියලා දෙයක් නැති බව දැක්කේ නැත්නම් කෝප්පය ඇත්ත වෙනවා. අපි ඒකෙන් සැප දුක් විඳිනවා. ඒ කියන්නේ රාග දේශ වලින් අපිට ගැලවෙන්න බෑ. ඒ තාක් අපිට උපතින් මිදෙන්න බෑ. දැනට මේ ටිකක් ඇවිල්ලා නේ නේද? ඔව් යම් දුරකට දැන් අතරම අමාරු ටිකත් ඔතනම තමයි තියෙන්නේ අපි ගොඩක් අයට අපි පෙන්වන්න උත්සාහ කරනවා මේ මේ සිත විසිරෙන්නේ නැතු මේ සිත දකින්න දැකීමයි මේකේ පන්නරේ කියලා. එතනයි මේකේ අතරම වටිනාම තැන. ඒක අවශ්‍යයි. ඒක නැතුව විදර්ශනාවට එන්න බෑ. එන්න අමාරු. මොකද සිත දකින්නවා කියන එකයි විදර්ශනාව සිත දකින්න නම් සිත පේන්න ඕනේ. ඔව්. සමතේ විදර්ශනාවක් නැහැ කිව්වේ ඒකයි. ඉතින් ඔබතුමිය ආ මුල් අවස්ථාව ටික හරි දැන් මේ දැන් ඕනේ සිත දකින්න. දැන් සිත දැකලා හිතෙන් මෙදෙන් තැන්ට එන්න ඕනේ. හැබැයි එතකොට එතන නිකම්ම එන්න බෑ. ධර්ම අවබෝධය තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ කල්යාණ මිත්‍රාගේ පණිවිඩේ ආනන්දේ කල්යාණ මිත්‍රා මතමයි මේ ශාසනය පවතින්නේ කිව්වේ ඒකයි. මොකද කල්යාණ මිත්‍රා මේ පණිවිඩේ කියනවා මේ බාහිරින් කියන්නේ නැති බව. ඔබතුමාගේ දැන් ධර්ම දේශනා ටික දිගටම මම ඇහුවම හරියන්නේ බොහොම පරිස්සමෙන්. ඒ කියන්නේ එහෙම හරි කියන්න අපිට බෑ. ඔයක ඔබතුමියගේම අභ්‍යන්තරයෙන් සිතේ මට එහෙම එකක් තියෙනවා. දැන් මට මට ගැටලු තැන මට අහුවෙනවනේ. දැන් අහුණා. ඔව්. දැන් අහුණා. දැන් දන්නවා ඔබතුමිය මේ දැන් මම යා යුතු මාවත ලිපිනේ දැනගන්නවා වගේ දැන් දන්නවා විදර්ශනාවට එන්න ඕනේ කියලා. ඔව්. දැන් දන්නවා මේ සමතේට ආවේ කියලා. ඔව්. දැන් දන්නවා දැන් මේ සිත දැකලා මිදෙන මම මම බැලුවා මම දැන් සමතේ ළඟ නැවතිලා හරි කියන තැන මම මේ බලාගෙන ඉන්නේ මොකද කරන්න කියලා. ඕක තමයි වේ ඔක්කින් යන්නේ වේදේ පැත්තට. වේදේ තුල එහෙම විදර්ශනාවක් නැහැ. ඔව්. වේදේ තුල කෙනාට කියන ක්‍රමයක් දන්නේ නැහැ. අද මුළු ඉන්දියාවම ජේ ජේ ශංකර් කියලා අපි දන්නවා ඔය ඔය පැත්තට තල්ලු කරන හැමෝම. මම බලාගෙන ඉන්නවා දැන් සම මට හරි හිත හරි සංසුන් tempat අන්න ඒ හරි සැහැල්ලුවක් ප්‍රීතියක් තියෙනවා මම දැන් බලනවා මේ ඊළඟ ස්ටෙප් එක මොකද්ද මේ <laughs> මොකද්ද ඊළඟට මේ මොකද්ද මම දැන් මට දැන් තව එනවනේ කියන එකේම තේරුම මම ඉන්නවා කියන එක ඔව් ඒකනේ මම මගේ මිදිලා නැහැ කියන එක ඔව් නැත්තම් මෙතන එහෙම දෙයක්වත් කියවෙන්නේ නැහැ. අයි මොහොතනේ තියෙන්නේ. මොහොත තුල කෙනෙක් නැහැ. ඔව්. අර පෙන්වුවේ අකාලික දහමක් තුන් කාලයටම අයිති නැහැ. ඒ තුල සිත ඒ තුල කෙනා නැහැ. මොහොත තුල කෙනෙක්වත් නැහැ. හරි විදියට එනකොට තව ටිකක් මේ මේ දෙකින් තව ප්‍රගුණ කරනවා තව ඔතනින් තව දිනුවට ඔබතුමිය අනිවාර්යයෙන්ම ඒ ඒ දිනුව කරා යනවා මොකද ඔබතුමියට අවශ්‍ය ටික තියෙනවා ඔබතුමිය අනිවාර්යයෙන්ම මේ කියන්නේ අපි හිතමු හතරමං හන්දියේ හතර මං මට පිට බලනවා කොහෙටද යන්නේ බලනවා මේ මොකක්ද මේ පාර දැන් ඔය පැත්ත යන පාර අවශ්‍යනේ ඔතනින් යන පාර දෙක තුනක් තියෙනවා එකක් තමයි චක්‍ර අවදි කරගෙන කුණ්ඩලිනී යෝග පැත්තෙන් ඇත්තනම සදාතනික තනක හිර වෙනවා සුවේක හිර වෙනවා සුවේ සුවයක් තියෙනවා කියලා ඔව් මම නැතිලා ඉන්නවනේ හිර වෙනවා සුවේක හිර වෙනවා සුවේක හිර වෙනවා කියන්නේ නැවත සකස් වෙන්න හේතු තියෙනවා විශ්ය බවට පත් වෙලා මං ඉන්නවා ඔහේ මම නෑ. එතන මොකුත් දැනීමක් නෑ ඔහේ ඉන්නවා. ඔව් එතන කෙනා ඉන්නවා. ඔව්. මම ඉන්නවා කියන දැනීම තියෙනවා. ඒක පොට්ටපාසයෙන් හොඳට පේනවා. විවේකත ප්‍රීසුක සුකුම සත්‍ය සංඥාව සමාජ ප්‍රීසුක සුකුම සත්‍ය සංඥාව කියලා මේ සංඥාව සුකුම වෙන තැනක් පෙන්නවා. ඒක පොට්ටපාදර තේරෙන්නේත් නැහැ. ඒක බුදුනාහසේ පෙන්වන්නේ අபிසංකරණයක් තමයි හැමතිස්සම මේ තමන් ඉන්නවා කියන එක දැනෙනවා. ඔව් දැනෙනවා. ඔව් ඒක අපිට ඒ බාහිර බාහිර ප්‍රතිබිම්බයක් තමයි මේ පැත්තේ තමන් කියන්නේ කියලා අපිට දැනෙන්නේ. ඔව්. එතනයි වැදගත්ම තැන තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේන අරමුණු අපි අරමුණු වල සත්‍ය දැකලා මිදෙන තැන තමනුත් නැති වෙන බව ඒක ප්‍රත්‍යක්ෂ වෙයි. ඒක යනකොට පුහුණු වෙවි යනකොට මම හැබැයි පොඩ්ඩක් පොඩ්ඩක් નિયમિત පාරට චුට්ටක් හැරිලා තියෙනවා නේද? අර සිතුවිලි දිහා පොඩ්ඩක් බලන ගතියට හැරිලා. ඒ ධර්මයේ අන්තං එහෙම මෙහෙම දැන් ඇහුණානේ. බණ ඇහුවනේ. එතකොට හැරිලා. ඔව් දැන් සිතුවිලි දිහා බලනවා සිතුවිල්ල යන්නේ නෑ තරංග ගන්නේ නැහැ. <laughs> සිතුවිල්ල දිහා බලනවා එතනත් නැවතිලා ඉන්නවා. ඔව්. හැබැයි දර්ශන අඩුව තියෙනවා. දර්ශනය හදා ගන්න ඕනි ධර්මය ශ්‍රවණය කරන්න ඕනි අපේ පරිස්සමෙන් මේ මේ වෙලාවේ ගොඩක් සමහර ධර්ම දේශනා හරි පරිස්සමෙන් අහන්න මම මට මට මම ඔබතුමාගේ ධර්ම දේශනා මම තෝරගත්තා මම හැම එකම අහන්නේ නැහැ ඔහු හරි පරිස්සමෙන් අපේවා කියලාත් අපි එහෙම කියන එහෙම සුදුසු නෑ නෑ මට වැටහෙන දෙයක් මට වැටහෙන ආවු දේශනා කරා සත්‍ය ධර්මය නම් ධර්මය නම් ඒක එතනයි වැදගත් අපි කියනත් අපි කියන්නේ ඒකයි ධර්මය කියන්නේ. මෙතන මේ මෙතන මට යන්න තැනක් තියෙනවා කියන එක මට මේ ධර්මය කියන්නේ දෙයක් නෙමෙයි. ධර්මතාවයක් තියෙනවා ඇති වෙන නැති වෙන ඒ සත්‍ය දකින කොටයි මේ මේ මෙතන මේ මේ ධර්මතාවය දකින්න ඕනේ. ඒ ධර්මය කියන්නේ දෙයක් නෙමෙයි. දැන් අපි පුටුව කිව්වොත් එතන දෙයක්. මේස කිව්වොත් එතන දෙයක්. පොළව කිව්වත් දෙයක්. ඉර කිව්වත් දෙයක්. මොකක් කිව්වත් දෙයක්. මේ හැම වචනයකම දෙයක් තියෙනවා. හැබැයි ධර්මය කියන්නේ දෙයක් නෙමෙයි. මේ හැම සම්මුති නාමයක්ම දෙයක් තියෙනවා. හැබැයි ධර්මය කියන්නේ දෙයක් නෙමෙයි. දෙයක් නැති බවයි දකීමයි ධර්මය කියන්නේ. ඔව්. ඒකයි ඉදප්පච්චතාවය කියන්නේ මේ ඇති කල්ලි මේ වේ. ඉමස්මින් සති ඉඳන් හොති මේ නැති කල්ලි මේ නොවේ. ඒ කියන්නේ ධර්මය කියන්නේ දෙයක් නෙමෙයි හේතු තියෙනකොට තියෙනවා හේතු නැතුනොත් නැති වෙනවා. හේතුව තිබ්බොත් බාහිර තියනවා කියන තමන් දකිනවා තාක්කල් දෙයක් තියෙනවා. හැබැයි එහෙම දෙයක් නැති බව දකින්න තැනම දෙයක් නැති දැක්මක් තියෙනවා ඒකයි මේක දැක්මක් වෙනවා දෙයක් වෙන්න. ඒක මම ඉන්නවා. ඔව් මම ඉන්නවා. දෙයක් තියෙනකන් මම ඉන්නවා. දෙයක් තියෙනකන් දකින කෙනෙක් ඉන්නවා. දකින දෙයක් තියෙන දකින දෙයක් තියෙනකන් දකින කෙනා ඉන්නවා. ඉන්නවා. ඔව්. දැන් ඔබතුමීට ප්‍රමාණවත් අපි හිතන්නේ දැනට. ඔව්. මේකේ ගැඹුරට තව ටිකක් මේ මේ මේ මෙහෙණින් වහන්සේගේ දේශනේ එහෙමත් අහන්න. හා. ඒක ගොඩාක් වැදගත් ගොඩක් අයට ඒක තේරෙන එකකුත් නැහැ ගැඹුරටම යනවා. මේ ඔය නිවන් නිවන් දකින්න ප්‍රතිපදාව සරලව ඒකේ 33 32 දේශනා මේ අන්තිමටම දාන ටික වැදගත්. හා. ගොඩක් අයගේ ප්‍රශ්න විසඳෙන තැන්වල අපිට පේනවා ගැඹුරු හිර වුණු තැන් විසඳෙනවා. ඔව් ඒ ටික වැදගත් දැන් මටත් දැන් මම දැන් මෙතන මේ අතරමං වීමන්නේ ඉතින් මේ හැබැයි මම මෙතන මුස්ලිම් කාන්තාව මුස්ලිම් කාන්තාවක් ඉදිරිපත් කරා ඔය වගේම දෙයක් ඒක ඇහුවේ නෑ නේද ඔව් ඇහුවා ඇහුවා ආ එතනත් ඒ වගේම දෙයක් තමයි එතුමියට වෙලා තියෙන්නේ ඔව් ඒ වගේම තමයි එතුමියත් ඒ වගේ දෙයකට පත් වෙනවා නමුත් එතුමියටත් මේ දැන් එතනින් එහාට තමයි එතුමියට ප්‍රශ්නේ තිබ්බේ ඔව් හ්ම් ඇත්තටම එතන එකක් පැහැදිලි කරන එක. එහෙමනම් ඔබතුමී මේ සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. එහෙමනම් තෙරුවන් සරණයි. ආ තෙරුවන් සරණයි.